aysan මාවතේ කොළඹ 7 බෞද්ධ ආලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩවිස අපවත් වී වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි <clears throat> වම්මික සූත්‍රයේ අදත් එක්තරා කොටසක් අපි ඉස්සෙල්ලා ඉවර කළා. දැන් ඊළඟ කොටස. එතකොට මේ හුඹස් කතාවෙන් පෙන්වන්නේ අපේ දැන් ජීවිතයේ ආස්සේ අපට නොදැනුවත්ව තියෙන රහස් කරුණු සමූහයක්. ඒතර ඒ කරුණු දැනගැනීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ අපි නොදන්නා කම නිසා අප කරගන්නා පාඩු ඔක්කොම නවතිනවා. බොහෝ විට නොදන්නා කම නිසා කරගන්නා පාඩුවන අප්‍රමාණයි. ඒක සීමා රහිත ස්වરૂපයක් ඒක මතුවෙන්නේ කොතන ඉවර වෙයිද දන්නේ නැහැ. අන්න ඒක නිසා ඒ දන්නාකම දන්නාකම කියනකොටම එතන මතු කොල්ල පෙන්වන්නේ මොකද්ද? ඒ එයාගේ ඇති වෙන දැනීම ජීවිතේ පාවිච්චි කළ කළ යුතු ආකාරය දැනෙනවා. ඕකයි එයාගේ දැනුමට අහුවෙන්නේ. නොදන්නාකම තීන තාක් ජීවිතය පාවිච්චි කරන හැටි දන්නේ නැතුව ජීවිතෙන් සෑහෙන වද පීඩා කරදර ලබා ගන්නවා. මේ වම්මික සූත්‍රයේ පමණක් නෙවෙයි හැම සූත්‍රයකම තියෙන්නේ ඔක උලුප්පලා පැන්වීම. දතේතු සැඟවීති වෙන දතේතු රහස් ඉදිරිපත් කරනවා. එතකොට ඒ රහස් සොයා ගැනීම සඳහා ඒ රහස් සොයාගත්තු උත්මය කරපු වැඩේම කරන්නත් වෙලා ඒක නොකර කීමට කීමෙන් කෙනෙක් කියනවා ඇහිමෙන් ලබන ප්‍රයෝජනය සාර්ථක තත්ත්වයක් සිටින්නේ නැහැ. ඵල ලබා ගැනීමට උවමනා කරන தත්ත්වයේ ජීවිතේ හැදෙන්නේ නැහැ. ඒකයි. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මෙන්න මේවා තියෙනවා මේවා බැලිය යුතු බලනකොට මෙන්න මෙහෙම පෙනේ. අන්න ඒකයි මේ කියන්නේ. බලනකොට එහෙම පෙනේ. ඒ නිසා මේ බ්‍රාහ්මණ සංකේතය ඉදිරිපත් කළා බුදු පියාණෝ ශෛක්ෂ පුජ්‍යලයට නැත්තම් හික්මීමේ සමත්තකම් වාසනාව හික්මීමේ වාසනාව කිව්වහම ජීවිතය දුකින් මුදාගෙන පරිහරණය කිරීමේ වාසනාව. මේ මොකක්ද එතන පෙන්වන වාසනාව? එක්තරා ප්‍රමාණයක ජීවිත බලපෑම් අඩු වෙච්ච පුජ්‍යලයටයි ඔය හැඟීමවත් ටිකක් හිතන්න පුළුවන්. මේ ජීවිත බලපෑම් කිව්වේ මොනවද? පස්පැත්තකින් නැගී එන වේග. කාම වර්ග පහක බලපෑම. උග්‍ර වෙලා එනකොට එවැනි හැඟීමක් ගන්නවත් නිදහසක් ඔහුට හම් වෙන්නේ අර වේගය එක්ක පොර කරනවා. එතකොට මේ යම් කිසි ප්‍රමාණයක ඒව අඩුවෙච්ච පුද්ගලයන්ට තමයි මේ නිදහස ළමන මඟ පැත්තට හැරෙන්න ඕනේ කියලා හිතෙන්නේ අර පොඩි අස්සසිල්ලක් අරවෙන් ලැබෙනකොට. ඒ මොකද තේරුම් අරගෙන හෝ නොගෙන ඒවා අඩු වෙන තාලෙන් Taman තුලින් ක්‍රියා සංවිධාන වෙලා ඒවා සසර එන ගමන් පුළු පුළුවන් ආකාරයෙන් අඩු වෙලා. ඔය ඕක ඕකයි අපි මුලින්ම මේ සත්‍යාගේ ජීවන රටාව ආරම්භ වෙන හැටි කීමේදී අපි පෙන්නවා එයා ආරම්භ වෙන හැටියක් තියෙනවා පවතින නියමිත එයාගේ කාලයක් තියෙනවා ඊට පස්සේ අභාවයට යනවා එයා පවතින කාලේ අභාවයට යන පැත්තට හැරෙන්න පුජ්‍යලයා තුළ සංවිධාන වෙන ශක්ති හැදෙන හැටි අර යම් යම් දේ පිළිබඳව කල්පනා කරලා සිතල මතලා කිරීමේ යම් කිසි පුළුවන්කාරකමක් ලබන්නේ අර ඉතින් අර අවසන් වෙන පැත්තට හැරිල්ලේ ලකුණු එතකොට ඒ தත්ත්වය උදා කරගත්ත පුජ්‍යලයට තමයි මේ කියන මේ ක්‍රියාවල් බුදුරෙක් විසින් පෙන්වා දීපු මේ වැඩපිළිවෙල කරන්න පුළුවන් එයාට විතරයි. ඒක නිසා ඥානවන්තයව වෙන් කළා. නුවණැති පුජ්‍යලයව වෙන් කළා බුද්ධ ආගමෙන්. අනිත් අය වීචිකලා නෙවෙයි. එයා එනකන් ඉන්න ඕනේ අර සීමාවට. එතකොට අපි මේ සත්‍යයගේ ජීවිතය පවත්වමින් ඒ ජීවිතයගේ නඩත්තුව ස්ථාවර කියන්නේ පවත්වන්න පුළුවන් විදිහේ ශක්ති ගුණයක් හැදෙන හැටි අර පෙන්වුවා අපි මුල් අවස්ථාවේ ඉඳලා අවිද්‍යාව මුල් කරගෙන ක්‍රෝධය පදනම් කරගෙන මේ සත්‍ය ඉදිරියට ගමන් කරෙද්දී ඒ ක්‍රෝධයත් එක්ක සකස් වෙන මේ සිටිවිලි ස්වરૂප ASCII සැකයක් හැම වෙලේම බලපාන නිසා අර ක්‍රෝධ වේගය වැඩි. සැකයක් බලපාන නිසා අර ක්‍රෝධ කියන නොසන්සුන් ස්වરૂපය පවත්වා ගැනීමට පද උදව්වක් වෙන්නේ අර සැකය. ඔය දෙමන් සංදී හැටින් කිව්වේ සැකය. සැකේ තියෙන තැන මිසක වෙන්න ඔහු දැඩි උත්සාහයක් ගන්න. ඒක ඔරොත්තු නොදෙන වේගයක් එයාගෙන. ඔය ඔරොත්තු නොදෙන වේගයයි ඔය ක්‍රෝධය කියලා කතා කරන්නේ. ඔරොත්තු නොදෙන චිත්ත වේගයක්. එතකොට දැන් බුදුහාමුදුරුවෝ සීමා ගැන කතා කරද්දි සිතේ සීමා දෙකක් පෙන්වුවේ ඔය ඔරොත්තු නොදැන සීමාවට වැටිච්ච හැටි අත්තකිලමතාන යෝගය. ඒ සීමාව පන්නන්න දෙපයි. පන්නන්න හොඳ නැති සීමා දෙකයි පෙන්වන්නේ. ඒ සීමාන් දෙකෙන් ඔරොත්තු නොදැන මට්ටම තමයි අර <clears throat> සීමාව ඉක්මවලා ක්‍රෝධ ස්වરૂපේ මත කරන්නේ. ඒ ක්‍රෝධ ස්වરૂපෙන් අර කරන පැවතුම් ස්වરૂප සංවිධාන වීමේදී ඒ පුජ්‍යලයාගේ අ කරන ක්‍රියාවල වලින් ගන්න ගැම්ම ඒ කියන්නේ මානසික ක්‍රියාවල පවතින ගැම්ම වේගය අර ජීවිතය ඇතුලේ ඒ වේග සංවිධාන කිරීමට උවමනා කරන ශක්ති නිෂ්පාදනයක් හැදෙන එකයි අර පෙරහංකඩේට පෙරහංකඩෙන් පෙරෙන පෙරණ හැම දෙයකම රසය පෙරහංකඩේ උරා ගන්නවයි කියන සංකේතය ඉදිරිපත් කළා පෙන්වේ මොකද්ද හැම ක්‍රියාවකම ශක්ති ජීවිතය ඇතුලේ හැදෙන එක්තරා ප්‍රමාණයක් ඒකේ සාරවත් කොටස ජීවිතේ එක්ක මිශ්‍ර මිශ්‍ර වෙන්න පැති දෙකක් වැඩ කරනවා එකක් රූප කලාප නැත්නම් පරමාණු ඒ එක පැත්ත. ඒකට සහාය වීමට මනෝ ධාතුව කියන මොළය සටහන් ආකාරයෙන් සටහන් ස්වරූපයෙන් ඒ එක සකස් කිරීමක් තැම්පත් කර ගැනීමක් සිදු වෙනවා. නමුත් මේකේ බලවත්ම තැම්පත් කිරීම අර රූප කලාපවල පෙරලිය. පරමාණු සකස් එතකොට පරමාණු වර්ග පහක් තියෙනවා. ඒවා කාම වර්ග පහකින් වෙන් කළා. පරමාණු කිවි ඒ කාම ශක්ති ඒ කාන්දම් ශක්ති රඳවා ගන්නා පවත්තාගෙන පවත්තමි පැවැත්මේ ක්‍රියාව කරන කරන අර සම්බන්ධය තමයි ඒකාබද්ධ වස්තුව තමයි පරමාණු කියලා කිව්වේ. ඒතකොට ඒක ඇති වෙවි නැති වෙවි මෙව වෙනවා. නමුත් ඒකේ තමයි මේ සීල් ශක්ති තැම්පත් ඒ තැම්පත් වෙන්නේ මොකද්ද? ඒ චිත්ත ශක්තියේ ප්‍රමාණය හැටියට පරමාණු පෙරලියක් හැදෙනවා ඒ වායේ අර චිත්ත ශක්තියේ තියෙන අංශක ප්‍රමාණයට අයත් ඌෂ්ණ කාන්දම් ශක්තිය ගැබ්බෙලයි ඊළඟ පරමාණු හැදෙන්නේ ඔන්න චංගවාරයේ කියන පෙරහංකඩෙන් වෙන වැඩ ඒ පෙන්නු පැහැටි පෙරහංකඩේ සංකේත කරලා පෙන්වන්නේ ඔන්න ඔය සිද්ධියයි. එතකොට දැන් මේක තේරුම් ගත්ත පුජ්‍යලයා. අපට පවු කරන්න නරකයි අනාගතයේදී විපාක ලැබෙනවා කියන දල ගොරෝසු කතාවකින් අපිව ටිකක් හිර කළා කියන්නේ ඒ කතාව උදව් උදව්න. නමුත් ඉඩ අවේතනින් පවු කරනවා. ඉතින් නමුත් ඒ කතාව අනාගතයේදී පවක් කළොත් ඒක විපාක ලැබෙනවා කියන දල නිගමනයෙන් අපිව හිර කරගත්තා පුළුවන් විදිහට අර අයිතිවාසිකම නොලබන්න නරක අයිතිවාසිකම. නමුත් ඒයින් ඒ තරම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ කාරණේ දැනගත්ත හැටි යමෙක් ධර්මයේ මේ කාරණේ දැනගත්ත හැටි එයා ඉස්සෙල්ලා ක්‍රියාවකට සිටිවිල්ලක් සංවිධාන වෙනකොට එයා බලන්නේ නරක සීමාව අහුවෙලාද මගේ හිතට කියලා. ඒ මොකද? එයා දන්නවා ඒ සීමාව අහුවෙලා සිටි කාලය ගත ක්‍රියාව සංවිධාන වුණොත් ඇතුලේ අර සකස් වෙනවා අනතුරු ඒ විපාක දෙනවාමයි. රහත් උනේ නැත්තම් ඊට අහුවෙච්ච තැනදී. ඉතින් කොච්චර කල්ද අපි රහත් වෙන්නේ කියලා කවදද අපි රහත් වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මේ තීන ගෝණිගණන් කෙලස් වල தත්ත්වය හැටියට ඉතින් කියන්න බෑ. කොයි වෙලේ හරි අදාහරි හිත හරි කල්ප කෝටි ගාණකින් හරි. ඒක වෙනකන් අර විපාක ලැබෙනවා. ඒ වේ විපාක ලැබෙනකොට අර හොඳ වැඩ කිරීමේ ශක්තිය පසුබා. අන්න ඒක නිසා මේ ක්‍රමයෙන් ධර්මයේ තේරුම් ගත්තාන් පස්සේ ඒ පුජ්‍යලයට පුළුවන් වෙනවා හැම සිතක් පාසාම ආරක්ෂාවකින් යුක්තව තමාගේ ජීවිතය ගෙන යන අතර අනර්ථයක් නොවෙන්න ඉන්ද්‍රියම් පාවිච්චි කිරීම. ඇස කරන ඔය කියන ඉන්ද්‍රියම් පාවිච්චි කිරීමේ වග බලා ගැනීම ඔහු වග බලා ගැනීමට ලොකු ඔහු වැඩි වැඩි උත්සාහයක් දරනවා. ඒ දරන්නේ තමන්ගේ ආරක්ෂාවට. ඒතකොට ඒ උත්සාහය දරන හෝ නොදරන වර්ග දෙකේ ඒ තත්ත්වයේ හැටියට තමයි දැන් අද දේශනාවට තියෙන කොටස සංවිධානය වෙන්නේ මොකද්ද? ඒ කියන පෙරහනේ දැක්කට පස්සේ බ්‍රාහ්මණයට කියනවා සුමේද මේ පෙරහනයක් තියෙනවා. ඔව්. එහෙනම් ඒක අස් කරන්න ඕන. එතකොට ඒක අස් කරනකොට පෙනෙන දේ කියනවා අ ඉබ්බෙක් පෙරහනේ අස්සනකොට ඉදිබුවෙක් ඉන්නේ මේ කියන්නේ පෙරහනේ අස්සලා නෙවෙයි ඒ පෙරහනේ අස් කරන්න ගියාම ඊට යටින් පේන්නේ ඉබ්බෙක් ඉබ්බයි කියන එක බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා ඒක තෝරලා දුන්නා පංචස්කන්ධයට කියන පංචස්කන්ධේ සංකේතවත් වෙන්නේ ඉබ්බටයි. ඉබ්බ සංකේතවත් උනේ පංචස්කන්ධේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට දැන් අපි ටිකක් ගත්තොත් මේ පංචස්කන්ධ විග්‍රහයේදී රූප වේදනා සංඥා සංකාර කියන්නේ එක කොටසක් විඥාන කියන්නේ කොටසක් ආදී වශයෙන් වෙන් කළා මේක කෙනෙකුට විද්‍යාත්මක සිතිවිල්ලක් අස්සෙන් මේක හිතාගන්න බැරි தත්ත්වයක විග්‍රහයන් බොහෝ තැන්වල තියෙනවා හම්බ වෙනවා. නමුත් මේ කියන්නේ මොකද්ද? අර ජීවිතයගේ පැවැත්ම රඳ රැඳවීමට මූලික වශයෙන් උදව් කරන සිතක් පහල කරන්නේ සිත පහල කරන්නේ ඔය ක්‍රමය යටතේයි නැත්තම් සිත පහළ වෙන්නේ. ඉන්ද්‍රිය හයක් තියෙනවා. බාහිර ඉන්ද්‍රිය පහයි, අභ්‍යන්තර එකයි මොලේ. ඔය පහ උපකාර කරගෙන තමයි මේ ජීවිතයගේ පැවැත්ම. ජීවිතයගේ පැවැත්ම කිව්වහම නොනවති පහළ වෙන සිතුවිලි. ඒ සිතුවිලි පහළ කිරීමේ පිළිවෙල ක්‍රමය තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ. එතකොට අර පෙරහනේ තීන මේ ඉබ්බත් සමග පෙරහනේ තියෙන සම්බන්ධතාවය අපි ගොනු කරගන්නවා. ඒ මොකද්ද? මේ කියන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ අර පෙරහනේ උරාගත්ත ශක්ති විශේෂයන් සහය වෙන්න වගේ අර ජීවිතේ කරන ක්‍රියාවල් වලින් සකස් වෙන රූප කලාව නැත්තම් පරමාණු ක්‍රියාවට වැටෙන වැටෙන හැටියටයි මේ සිත් පහළ වෙන්නේ. ඇයි එහෙම කිව්වේ? මේ සිත් පහළ වෙන්නේ මෙන්න මේ ක්‍රමයට. ඇහි තියෙනවා රූප කාමයට අයිති කාන්දම් දීන පරම කනේ ශබ්ද නාසයේ වායු දිවේ ජල ශරීරේ ස්පර්ශ වස්තු ස්පර්ශ එතන මේවත් එක්ක වැඩ කරන ආකාර පහක කාන්දම් වර්ග පහක් එක්කාසෙලා හැදිච්ච අපේ සිරුරේ ඇහැට ආලෝක ධාරාවක් ඇවිල්ලා ඒ කියන්නේ ආලෝක ධාරාවක් ස්පර්ශ වෙනවත් එක්කම තරංගයක් අර ආලෝක එක්ක වැඩ කරන කාන්දම ඇති පරමාණු ඒවා විතරයි ඇහෙට එක්ක අසු ඒවා කොහොම පුපුරන පුපුරන්නේ කොහොමද අර ස්පර්ශ වෙනවත් එක්කම අර පරමාණු ඒ වෙලාවට ඇහි තියෙන ප්‍රමාණය ඒක 27ක් තියෙනවා 127 මේ මෙව්වෙන් හැදිලා තියෙන ඉතින් ඒක දීර්ඝ විස්තරයක්. ඒක ඒ අර ඇතුලේ තියෙන කාන්දම් සෙල වෙනවත් එක්කම අර ස්පර්ශයෙන් අර ප්‍රමාණයේ තිබිච්ච ක්‍රියා රිද්මය වෙනස් වෙනවා. ක්‍රියා රිද්මය වෙනස් වෙනවා. ක්‍රියා රිද්මය ඕන එක වෙනස් වුණොත් ඒක බිඳෙනවා. ඒ දැන් සමහර සාමාන්‍ය කතාවට කියන්නේ උන්ද දඟලන හැටියට වැඩි කල ඉඳ නෙවෙයි කියලා. ඒක මේ මේ සත්‍යත්ත. ඒක මූල ධර්ම වලින් ඉඳලා එන එක. කවුරු හරි ඕනවට වැඩිය Tamanට ඔරොත්තු නොදෙන තාලෙට දඟලුවොත් වැඩි කල. ඒ ජීවිතේ වැඩි පාවිච්චි කරන තීන කොටස තමයි මේ ඉක්මනින් පාවිච්චි කරලා යන්න කරගන්නේ. එතකොට මං කියන්නේ සමානත්වයෙන් ගන්න තියෙන හාල් එක දවසෙන් බාල දාලා හිටන් කාලේ හාල්ටි කිවරු කරගෙත්තාම ඉතින් කන්නේ නැතුව මැරෙන්න වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් මේ පරමාණු වලට වෙන්නේ. ඒ ක්‍රියා රිද්මය. ඒ ක්‍රියා රිද්මයෙන් තමයි අර ශක්තිය රඳවගෙන ඉන්නේ. රඳවගෙන ඉන්නා වගේම ඒක වර්ධනය කරනවා. එයාගේ කාලය નિયમિત කාලය ගිහිල්ලා පුපුරන් ඉස්සෙල්ලා කලින් පුපුරනවා. ඒක ස්පර්ශයෙන් සිද්ධ වෙනවා. එතකොට එතන මොකක්ද උනේ? ඒකට තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයෙන් රුප්පණේ කියන්නේ ඕකට. රුප්පණේ. රුප්පණේ කිව්වේ ඒ පරමාණු විකෘති වෙනසකටපත් වෙනවා. ඒකට කියන්නේ රුප්පණේ. તો රූප වේදනා කිව්වේ ඒ පුපුරු ඒ විඳිච්ච පරමාණු වලින් නිකුත් කරන තේජ ශක්තිය ඒ නිකුත් කරන තේ ඒවා ගැබ්බෙච්ච තේජස. ඇයි මේකට රූප ස්කන්ධය කිව්වේ? රුප්පන ගොඩයි කිව්වේ. එක පරමාණුවක් නෙමෙයි එක පායකට පුපුරන්නේ. දැන් මේ වෙලාවේ මේ කතා කරනකොට පරග්ගවාර කොච්චරද කියන්නේ? කෝටි ගණන්. ඒ තරම් වේගෙන් කරන වැඩක් මේ අපි මේ පැය ගණන් කතා කරන්නේ. ඒ පරමාණු මහා ගොඩක් එතන පුපුරන්නේ. එතකොට අපි කිව්වොත් 500ක් පරමාණු පුපුරන්නේ එතන රුප්පණ 500යි. එකක් නෙමෙයි. ඒක ස්කන්ධ කියලා එන්නේ ඕක නිසා. රූප ස්කන්ධය. ඒක රූප ස්කන්ධය ඇවිල්ලා ඊට තවත් වචනයක් එකන රූප උපාදාන ස්කන්ධය. තොර රූප උපාදාන ස්කන්ධය කියේ මොකද්ද? රුප්පණය වුණේම ගොඩක් ඒ ගොඩේම අල්ලන ශක්තියෙන් යුක්තයි ඒ රූපණි. තේරුණාද? ඉතින් පදයක් අස්සේ ලොකු අර්ථයක් තියෙනවා. අව නිකන් එකට කමන්නේ ඔය තිනවා කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක හරියට තෝරගන්නකොට පේනවා මේ අපේ තිතක් අත්තරන අත්හරින්න නැතුව බුදුහාමුදුරු කතා කරා. තොර රූප උපාදාන ස්කන්ධය කිව්වේ ඊ ඇහි සිදුවෙච්ච රූපණය එකක් නෙවෙයි ප්‍රමාණ රූප කලාප ගොඩක් ඒ ගොඩේම උපාදානය අල්ලන ශක්තිය තියෙනවා. ඒතකොට ඒ ඒ ඒ අයිතිවාසිකමම ඉස්සරහට ගේන්නේ වේදනා උපස්ථාන වේදනා උපාදාන ස්කන්ධ කිව්වේ ඒ පරමාණු වල එකම වර්ගයක එකම සීමාවේ එකම අංශකයක රත් වීම නෙමෙයි තීනි තේජස් නෙමෙයි. දැන පරමාණු 500 නම් දැන රත් වීම වර්ග 500. ඒකට ඒකට කියනවා ඇයි ඒකට වේදනාව කිව්වේ? වින්දනය ලැබෙන්න රත් වීමෙන්. ඒක නිසා වේදනාව කියලා වෙන් වුණා. දැන් රූප වේදනා සංඥා වේදනා ස්කන්ධය කියලා කිව්වේ ඒ රත් වීමෙන් තියෙන අල්ලන ශක්තිය. ඒ යතින් අර අයිතිවාසිකම් එතකොට සංඥා ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය මේ පරමාණු වල 500ක් දැන් අපි වෙන් කරගත්තා ඒ 500 පරමාණු වල තිබිච්ච තේජස් වල ශක්තිය අංශක උෂ්ණ අංශක වර්ග 500 ඒ උෂ්ණ අංශක වර්ග 500 එකම අංශකේ නෑ. එකට එකක් වෙනස්. ඒතකොට ඒ අංශකවල තියෙනවා ඒවැ ප්‍රමාණය හැටියට උපාදානය. මේ එකම දෙයයි මේ කියාගෙන ඉන්නේ. ඒ හොතර බෙදලා මේ ගන්නෙ. ඒ උපාදානය තියෙනවා කියලා තියෙනවා හැම එකම. ඒතකොට 500ක් එතන ගොඩක් නිසා සංඥා ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය කිව්වා. ඒත් දැන් මෙතන සංඛාර කියන තැනට වැටුණා. මේ සංඛාර කියේ මොකක්ද? අරකින් උපාදාන කියන අයිතිවාසිකම් උපාදාන අයිතිවාසිකම්. ඒ හැම එකකටම දුන්නේ මේ අර තේජස පදනම් කරගෙන හැදිච්ච විද්‍යුත් අස්සේ සකස් වන කාන්දම් බලයනුයි අර ඔක්කොන්ට උපාදානයදී කාන්දමේ උපාදානේ නෑ. නමුත් කාන්දමෙන් ඒ විදුලියෙන් කාන්දම වෙනස් කරන්න වෙන් කරන්න බෑ. මම බුදුහාමුදුරුවෝ වෙන් කරලා පෙන්නන. එච්චරයි ලෝකේ විදුලියෙන් කාන්දම අයින් කරන්නේ. නැත්තම් විදුලියයි කාන්දම දෙකම එකයි. මොකක්වත් ඒක වෙනස් කරන්න බෑ. මම බුදුහාමුදුරුවෝ ඒක ආත්මයකට විතරක් කියන්නේ රහත් ආත්මේ ඒ සිතේ ජීවත් වීමේ ශක්තියදී පවත්තන්න ආයුෂ ගෙවනකම් අර විද්‍යුත් වැඩ කරනවා කාම ධම්ම. කාමයේ නෑ කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ වදාලා ඔක මේ ජීවිතයක් අස්සේ කොන්නෝ මිසක් වෙන වෙන ඔය මැෂිනරිස් වල කරන්න යන්න එපා කියලා. ඒක කරෙන්නේ නෑ. ඒතරම් සියුම්ව ගන්න බෑ. ඒකයි. එතකොට ඒ සංකාර කිව්වේ මොකද? මෙතන තියෙන සකස් කිරීමේ බලය. ඒක නිසා මේකට සංකාරය මොකද්ද සකස් කරන්නේ? පැවැත්ම සකස් කරන සහය දෙන්න පුළුවන් මේ. අල්ලලා ගන්න පුළුවන් කියන්නේ. ඒක නිසා සංකාර කියන්නේ සකස් කිරීම. ඒක නිසා මේකට දුන්න සංකාර කියන නම. ඒ කිය මොකක්ද? සංකාර උපාදාන ස්කන්ධ. නිකම්ම සංකාර කියේ. ඒයි මේ පරමාණු 500ම කාන්දම් වර්ග 500ක් ඇල්ලිව් වර්ග ඒ 500ට අයිති වෙන වෙන වශයෙන් ඇල්ලිව් වර්ග. එතකොට මේ ඇහි කතන්දරයක් මේ අපි පෙන්වුවේ. එතකොට මේ කාණ්ඩ වර්ග අර විවිධ ආකාරවල ශක්තිය අඩු වැඩිකම ඉස්සරහට දාන්නේ මොකේ බලෙන්ද කලින් වැඩ කරලා කලින් ක්‍රියා කරලා අර පෙරහනේ උරාගත්තා වගේ කලින් වැඩ කරලා ක්‍රියා කරලා යම් යම් දේවල් කරලා ජීවිතය ඇතුලේ හැදිච්ච එම වර්ගයේ පරමාණු තමයි දැන් පුපුරන්නේ. තේරෙනවද? ඒක තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ මේක නිකම් මෙයා අලුතෙන් මතුවේනේ කියමන. එතකොට ඒ ශක්තිය ඒ ජීවිතය ඇතුලේ ඒ හැදෙන ශක්තිය කලින් එහෙක අයිතිවාසිකම. කලින් ක්‍රියාවකදී හැදිච්ච රූප කලාප මේ ක්‍රියාවේදී පුපුරනවා මේ ක්‍රියාවේදී හැදෙන රූප කලාප ඊළඟ ක්‍රියාවට පුපුරනවා. අන්න දැන් પરම්පරාව යන්නේ කොහොමද? අවසරයි අවසරයි. සත්‍ය. ඈ වේදනාව කියන්නේ රත් වේදනාව ඒ රත් වීමේ ආකාර ගොඩක්. ඒ අංශක ගොඩක්. වේදනාවෙන් රූපණේ ප්‍රතිඵලය. හ්ම් රූපණේ නූනනම් අර රත්ත්‍යම මතුවෙන්නේ නැහැ. රූපණේ උණ හැටි රත්ත්‍යම තියෙන රත්ත්‍යම වල අංශකයක් තියෙනවා. ඒ අංශකයට අනුව කාන්දුවක් කරනවා. එහෙනම් ඔය සංඛාරණ අවිසංඛාරයි. නමුත් ජීවත් වෙන්නේ කොහොමද? විද්‍යුත් වලින්. උන්වහන්සේලාට සසංකාරික හිත නැත්තේ ඒකයි අසංකාරිකයි. ඔක්කොම එන්නේ මනෝධාතු. එහෙන් ගිහිල්ලා සුද්ධ වෙලා හරියට එන්න ඉපක්. අපි වායි කෙලෙන් බොක් ගාලා එන්නේ. වේදනාවේ ප්‍රතිඵලයක් නෙවෙයි ඒකේ තියෙන ගැබ් වෙලා තියෙන ශක්තියක් ප්‍රමාණයක් ඒ කියන්නේ. අයිතිවාසිකම. ප්‍රතිඵලයක් කිව්වොත් පැටලිලා යනවා. රුප්පනේ උනේ මේ රත් වීම තියෙන රූප කලාප. ඒ රත් වීමේ নানা අංශක තිබුණා. ඒ අංශක වලයි මේ කියන කාන්දම් ශක්තිය තියෙන්නේ. එතකොට මේ රූප කාමය ගැන මේ රත් වීමේ ආ රත් වීම කොප්පමණ ශක්තිමත්ද කියලා ඒක අංශකයේ පෙන්වන එකයි සංඥාව. හැබැයි දැන් තීන්දන වෙන අර්ථයක් උවට. ඒකට අපිට කමන්නේ නැහැ. එතකොට මේ ඇහි හැදිච්ච දැන් රූප වේදනා සංඥා සංකාර කියන හතරම වැඩ කරන ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය වැඩ කරනකොට ඔය එතන තියෙන ඒ කාන්දම් ශක්තිය එක්ක වැඩ කරන්න පුළුවන් යම් පරම් ප්‍රමාණයක් රූප කලා. නැත්තම් පරමාණු හඳවතේ ලේ දහති ඒ වෙලාවේ තිබෙයිද රූපකාමයේ ගැඹෙච්ච රූපකාම. ඇහෙන් වැඩ කරන්නේ ඒ වර්ගයේ විතරයි. අන්න ඒවයි තියෙන ඒ වෙලාවට මේ කාන්දමේ බලෙන් ඒවයි තියෙන ඒ පරමාණු වල අර තිබෙන කාන්දම් ශක්තිය චලනය ඒකට කියනවා විඥාන ඒ අර ශක්තිය නිසා මේ ශක්තිය ක්‍රියා කිරීම චලනය වීමට කියන්නේ විඥාන. ඒක චිත්ත නෙවෙයි. ඒක විඥාන. විඥානය කියන්නේ දැනගන්නවා. කවුද? මිනිහෙක් දැනගන්න එක නෙවෙයි. ශක්තියෙන් ශක්තිය දැනගන්න. දැන් අපි එතනින් චුත වෙනවා. චුත වෙච්චාම ඔන්නේ ගිහිල්ලා හිටන් කොහේ හරි ප්‍රතිසම්පිය ලැබෙනවා කියන්නේ මොකද්ද? මව්ගේ ගවක නම් අම්මා දන්නේ නැහැ මේ මොන වුණාද කියලා. මව් ගර්භයේ ඒ වෙලාවට ඒ කලලයේ තිබුණා මේ කන් මේ කාන්දමෙන් චලනය කරන්න පුළුවන් ශක් රූපකලාප දිනුනේ එතන විතරයි ඒ වෙලාව ඒ ක්ෂණේ. දැන් කෝටි ගණඩක් දුර වෙන්න පුළුවන් ටග්ගාල චලනය. මේක බින්දෙනකොට ඒක මතුවේ. අන්න ඒ මං කියේ ඒක උදාහරණය සාමාන්‍ය. අර විඥාන කියන ක්‍රියාකාරීත්වය පෙන්වන්න. ඒකට හැම වෙලෙම ඇසෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන. කනේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට අපි ඇහි එකට කියනවා රුප්පණේ වුණා කියලා. මේ සෝතද්්වාරේ ඒක ඒක දිච්ච එතන සටහනක් නිෂ්පාදනය වෙනවා වෙන මොකුත් නැහැ. ඒකට නිදර්ශනක් සාක්ෂියක් වෙන්නනවා. ඔය ඔය ඡේයපටියේ ආලෝකය වැටිච්ච හැටි ආලෝකය වැටිච්ච හැටි හරිය විතරක් පිච්චලයන්. එතකොට ඒ වෙන්නේ මොකද්ද? රේකිත පිච්චලයන්. අර ආලෝකයක වැඩ කරන රූප කලාප ස්නේහර තත්ත්ව පිච්චලයන්. එතකොට රූපයක් එතෙන්ද අඩු වැඩි වෙලා රූප ස්වરૂපයක් යම් තැනක ගන්නවා. ඉතින් ඊට පස්සේ පස්සේ ටච් කරලා ඒක හරි ගස් ගන්නවා. අන්න ඒක හේ කෙරෙන්නේ. එතකොට කණෙන් යම්කිසි සිතක් පහළ වෙනකොට එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි. නමුත් මෙතන ඒක ඉස්සරහට නැහැ මොකද? එතන ඒ කණේ තියෙන පරමාණු රුප්පණය වෙනකොට શબ્දයක් නිකුත් වෙනවා. ඔය ටේප්ස් වලට දාලා තියෙන ඒවා තමයි. શબ્දයක් නිකුත් වෙනවා. ඒක වෙනම රූප වර්ගයක්. රූප කලාවයි කියන පරමාර්ථවත් කියන්නේ. ඒක බින්දෙනකොට සද්දයක් ඉතින් ඒක ප්‍රමාණය හැටියට පුංචි සද්දයක් නිකුත් ඒ ශබ්දයේ ඉස්සරහට දැම්මා රුප්පණය ශබ්දය ආවේ කොහොමද? රුප්පණය. ඔය බින්දිච්චාම ශබ්දය. ඒතර අර නීතිය අර විදියමයි. එතකොට නාසයේ නාසයේ පරමාණු රුප්පණය වෙනකොට මොකක්කෝ කුමාලයක් මත වෙනවා. ගඳක් කොස් ඒ ගඳ සුවඳ බෙදාගන්නේ විඳින්න බැරි පුළුවන් එක. නමුත් අර ගන්ධයක් නිෂ්පාදනය. ඒවෙන් නිපදෙන. එතකොට අපි මේ කොහෙවත් තියෙන ගඳ සුවඳ බලනව නෙවෙයි අපි ඇත්ත වශයෙන් ගත්තොත් ඒ යම් කිසි තැනක තියෙන වෙන එන වායුවත් එක්ක මිශ්‍ර වෙලා එන අර ද්‍රව්‍යමය හිමාලය නහයට ස්පර්ශ වෙච්ච හැටියේ අපේ ළඟ තියෙන රූප කලාපයි අපි පුපුරව ගන්න පිපිරෙන. දැන් ඒ අපේ ළඟ තියෙන රූප කලාප වලින් නිකුත් කරන ගඳයි අපට දැනෙන්නේ. අර ඒව පුපුරව ගන්න අර උපකාර කළා විතර. පිට තියෙන ගඳ දැනෙන්නේ නැහැ. ඔය දැන් මම එක දවසක් කොයි දිස්සලනවා ඉස්සර කිව්වේ. සමහරුන්ට අසුචි කාටත් දුර්ගන්ධයක්. නමුත් මට හම්බුනා විදිහට අසුචි බොහොම සුවඳයි කියලා බොහොම වර්ණනා කරපු මිනිහ. ඒ මොකද? එයාගේ ළඟ අර වර්ගයේ ස්පර්ශ වෙනකොට මෙයාගේ ළඟ තියෙන සුවඳ ගහන රූප කලාපේව පුපුරන. මිනිහට දැනෙන සුවඳක්. අපේ ළඟ අරවට ගැළපෙන්නේව තියෙන ඒක ඉතින් අපේ ළඟ පුපුරවා ගඳම ගඳ වන්ට. මම දැන් ඊටත් වඩා ගඳ අපේ ළඟ පුපුරනේ. එතකොට ඒක ආග්‍රහණය ආශ්‍රය කරගෙන මේ ගඳ සුවඳ දැනීම නාසය ආශ්‍රිතව කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාත්මක. දිව ඒ රූප කලම් වෙනකොට රසයක් මතුවේ. ශරීරේ පොදුවේ ස්පර්ශයක් මතු කරන. ස්පර්ශයක් මතු වෙන ගෑවීමක් මතුවේ. වැඩි විඳින. ඔන්න ඔය පස් පැත්තෙන්ම පස් ආකාරයකින් ඔය රූප මේ පංචස්කන්ධ වැඩ කළා තමයි එක එක පාට එක එක සිත් පහළ. ඒකට කෙනෙක් අහන්න පුළුවන් දැන් ඔය පස් වර්ගයක කාන්දා මේ රූප කලාප ඇතුලේ තියෙනවා. ඒකට දකින්න වෙලාවට අහන්න බැයි. ඇහිල්ලක් වෙනවා. ආග්‍රහණෙත් වෙනවා, රසත් වෙනවා, ස්පර්ශත්. ඔව්. ඒවා පිළිගන්න පරමාර්ථය. එතකොට අපිට හොඳටම පැහැදිලි යමක් දිහා බලමින් යමක් අහමින් යමක් ආග්‍රහණය කර කර කකත් ඔය ඔක්කොම දැනීමෙන් ක්‍රියා කරන්න පුළුවන් මොකද? හැබැයි ඒකේ අර සත්‍ය සිහිය. අවධානය වැඩියෙන් ඒකේ වැඩි ක්‍රියාකාරීත්වයේ තියෙන පැත්තට තමයි දැනියමත් වෙන්නේ. මොකද ඔය පහම කෙරේ. එතකොට හයි සිත් වර්ග පහක් වැඩ කරනවා කියන්නේ. එතකොට සිත් වර්ග පහනේ අප්‍රමාණ වැඩ කරන්න පුළුවන්. නමුත් අපිට දැනෙන්නේ එක සිත් අයිතිවාසිකමක බලය විතරයි එකපාරට. එතකොට සිත් එක බොහොම වේගයෙන් වැඩ කරන නිසා අරකේ මේකේ බෙදන්න බෑ. පෙනෙමින් ඇහෙනවා ඇහෙමින් රස විඳිනවා රස විඳින ආග්‍රාණ ඔය ඔක්කොම එකට කරලා. ඒ ඔක්කොන්ඩම කියන්නේ සිත් කියලා. මොකද ඒවා වෙන් වූ සිත්. ඒක සංකීර්ණ වශයෙන් මේ මිශ්‍රණයක් වශයෙන් අපට බෙදන්න බෑ. ඒවා දැනගන්න අවස්ථාවට පාවිච්චි කරනවා විතරයි. එතකොට මේ දැන් ඉබ්බෙකුගේ ප්‍රශ්නයක් නෙමෙතන ඉස්සරහට ආවේ. ඉබ්බැන් ඉවර වෙන්න යන. මේ එතකොට දැන් අපි පිළිගන්න සිද්ධ වෙනවා වෙනවා අර ජීවිතය ඇතුළට උරාපු ක්‍රියාශක්තිය තමයි ඊළඟට අපේ පංචස්කන්ධ ක්‍රියාවට වැටෙන්නේ. ඒ පංචස්කන්ධ ක්‍රියාවෙන් කරන්නේ මොකද්ද? ඉස්සෙල්ල කරපු ක්‍රියාවලින් සංවිධානය කරපේව වින්දන ලබා දෙනවා. ඕකටයි කියන්නේ අතීත කර්ම විපාක. එතකොට මේ ඉබි කතාවෙන් කියන්නේ මොකක්ද? ඇයි එක්ක මහත්තයෙක් ඇවිල්ලා බොහෝම ඕනකම මේ වම්හික සූත්‍රයේ ඉබ්බෙක්ම දැම්මේ මොකද ස්වාමීන් වහන්සේ මහින්න මොකද ඒ මං කියයි ඉබි ස්වરૂපයට වැඩ කරන ඉතින් එතකොට අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පහ අර ඉබ්බගේ ගමන් මාර්ගයට උපකාර වන හිස ගාත් දෙක අත් දෙක ආදී ඒවා උපකාර වෙලයි මේ ඉබ්බ ඉදිරියට යන්නේ. ඒ වගේම ඉන්ද්‍රිය ආශ්‍රය කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හතරෙක් ආශ්‍රයලයි සසරේ ඉස්සරහට යන්නේ. තේරුණාද? සසරේ සසර කියන්නේ සංසරණය වෙනවා ඉස්සරහට. එමිසෝ පොඩ්ඩින් පොඩ්ඩි ඉස්සරහට යන්නේ. ඒකට අනිත් ඉබ්බට සංකේතවත් ඉබ්බ සංකේතවත් කිරීමට වැදගත්ම කාරණේ තමයි ඉබ්බෑ තියෙනවා මොකක් හරි කම්පනයක් වූ අවස්ථාවක ඔක්කොම හකුල ගන්න. ක්‍රියාකාරීත්වය ඔක්කොම හකුල ගන්න. ඒකට ඉන්නේ කට්ට විතරයි වෙන්නේ. ඒ වගේ අපේ ජීවිතවලත් කම්පනයක් වෙච්ච හැටි පංචස්කන්ධ ක්‍රියාව නවතිනවා. නවතිච්ච හැටි බිම වැටෙනවා. කිසි ක්‍රියාකාරීත්වයක්. ඒ කම්පණයේදී අර ඉබ්බගේ නීතියම මේකත් වැඩ කරනවා. ඔය සිහි නැතිලා මුර්චනයි කියන්නේ. ඒ වෙලාවට සිත් පහළ වෙන්නේ වෙන ඉතිවිෙන් තට්ටුවකින් මොකින් ගන්න හොල්ලලා හරි වෙන ස්පර්ශයක් දීලා නැවත පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය කරේ නැත්තම් එහෙම ගමන සිද්ධ වෙන්න පුළුවන් අන්න එච්චර සැකසිතයි අපේ ජීවිතේ ඒ පෙන්වන්නේ ඔබට එයා වන්නනවා මෙතන ඉඳලා. නෑ නෑ ඒක එකපාරට මම දන්නේ මම බලා හිටියේ නෑ මේ වෙන්න බෑ මොකද ඉස්සෙල්ල ඔළුව තමයි චුට්ටක් හරි දාන්නේ ඔළුවෙන් තමයි තේරුම් ගන්නේ මොකද අර කම්පන මොකද තියනවාද කියලා ඔව් ඒ කියන්නේ කොයි වෙලේ හරි මුර්ෂා වෙච්ච මිනිහෙක් අවදි වෙන්නේ මොකක් හරි ඉන්ද්‍රියකට ස්පර්ශයක් ලැබුණාට පස්සේ. ඒක තමයි මුල් වෙන්නේ. අර ඔළුව මුල් වෙන්නේ. අරක තමයි මුල් වෙන්නේ. එතන ඉඳලා වන රූප වේදනා සංඥා සංකාර විඥාන මෙතන දෙන්නේ. එතකොට ඒ සතාගේ ඒ ක්‍රියාකාරීත්වයටයි මේ ඒ සතාගේ සත්‍යයි මේ සත්‍යයයි හොඳටම යුද්ධයක් නෙවෙයි මේ. ඒ ක්‍රියාකාරීත්වයේ සමාන තත්ත්වයක් මෙතන තියෙනවා. හරියට හරි. ඊතරය මම එහෙම දොස්තර මහත්තයා. ටිකක් මේ දැනුම් තේරුම් ගත්ත හොඳ දොස්තර මහත්තයා. ඉතින් මට මේ ප්‍රශ්නයක් කියලා තිබෙනවා. ඉතින් එයාට වහා මං ගහ එහෙම වෙනවා. ඔව් ස්වාමීනි මේ වෙලාවට නම් හිතක් වැඩ කරන්නේ නැහැ කියන්න බෑ. එතන තමයි. මං කයේ හකුලක දිබ්බ හකුල හකුල කියලා. ඉබ්බට බෑ කම්පනයක් වුණොත් ඒකට වරුත්තු දෙන්න. ඒ වගේ අපිට බෑ අපට වරුත්තු දෙන කම්පනයක් ආවට කෙලින් ඒ මොකක් විඥාන ශක්තිය පිළිගන්න පුළුවන් ශක්තිය නැහැ. ඕක රහතන් වහන්සේලාට නෑ. මොන කම්පනයක් හරි. කෙලින් ඉන්න පුළුවන්. ඕන ශක්තියක් පිළිගන්න පුළුවන්. මොකද කම්පනය විකාශනය කරන ශක්තිය උන්වහන්සේ ගාවන විදුලියයි තිබුණා. මේ ඔක්කොම ඉන්නේ කාන්තේ. කාන්දමේකී කාමෙට. කාමෙනේ ඔක්කොම ඔය ඔය සිද්ධින් ඔක්කොම. එතකොට ඒ ඉවිගමන සංවිධාන වීම නිසා පැවැත්ම සිදු වෙන්නේ අර පරණ උදව් අරගෙන. කියන්නේ සංඝ පෙරහනේ එක්කාසෙච්ච වර්ගෙනයි මේ ඉස්සරහට යන්නේ. එතකොට මේ විදිහේ ක්‍රියාකාරීත්වයක් සිතුවිලි එක්ක ඉස්සරහට යන අතර ඒ සතා ඒ සිතුවිලි වල පවදව নানা ආකාරවල අයිතිවාසිකම් ලබන ලබලා හිටන් ඒව වර්ධනය කරන හැටි ඊළඟට පෙන්නන. ඒ මොකද්ද? අර ඉබ්බා දැක්ක හැටියේ බ්‍රාහ්මණට මේට කිව්වා මේ ඉබ්බෙක් ආයෙන ඉබ්බෙක් ආය ආරම්භා ඉතින් බාරම් දාලා දැන් ඉතින් සුමේධ හාරපම් බලන්න අරන් දානේ ගැන ටිකක් තල්ලු කළා දානවා අරන් දැමෙන්නේ නැහැ එයා අරන් දාන්න අවශ්‍යන කොටයි මේ වෙන එකක් පේන්නේ. එක එක අරන් දාන්න හදන කොටයි තව එකක්. මෙතන පෙන්නකොට මස් කපන කැත්තකුයි මස් කොටය ඒ තියලා කපන කොට. මෙතන කිව්වා මේ මෙන්න මේ විදිහ දෙකක් ඒ මොකද? අර පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය උඩ ඒ කෙරෙන ක්‍රියාව දැන් අපි කවුරුත් දන්නවා ඇති ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් පස් පැත්තකින් බාහිර වශයෙන් අනෝධාතයෙන් කියන්නේ ගත් ඒවා නැවත පාවිච්චි කරනවා ඒ පස් පැත්තකින් මේ ක්‍රියාව කරන අතර මේ දිගින් දිකට සත්‍යාව ඉස්සරහට ගෙනියන්න තුරිබ්බා යම් කිසි ප්‍රමාණයකින් පංචස්කන්ධ වැඩි කළා නවතින්නේ නැහැ. ඇයි? අර ඉන්ද්‍රියංගෙන් ගන්නා වූ යම් යම් නිමිති ගෝචර කර ගන්නා වූ නිමිති එක්ක තමන්ගේ සිත සම්බන්ධ වෙන වේගය නානා වේග. ඒ කොහොමද කිව්වොත් දැන් මස් කාල කපන වෙලෙන්දා ගත්ත මස් කාල තිබ්බා පිය මෙහෙම මෙහෙම කොල්ල ඇතිල්ලෝ ටක් ගාලා ගැහුවා. කට්ටකට ගහනකොට හයියෙන් ගහනවා. ඉතින් ඔය ගහන වේගයේ හැටියට මස් කෑල්ල කැපෙනවා. නමුත් අර කොටේ පාරක් හිටිනවා. කොටේ පාරක් හිතින් නැති වෙන්න ගහන්නම් කල්පනාවෙන් ඉමි මෙහෙම මෙහෙම අතුල්ලා අතුල්ලා අතුල්ලා අතුල්ලා ගණන් බලාගෙන ගෑවෙන්නේ නැති වෙන්න උස්සල කැපුවොත් තමයි කොටේ පාරක් නැති. මේ කොටේට තියලා ගහන පාරේ ප්‍රමාණය හැටියට ඒකේ පාරක් පී පාරක් හිටිනා වගේ අපි ඒ ඒ ඉන්ද්‍රියම් පාවිච්චි කරමින් ලෝකයේ තියෙන නානා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එක්ක සිත වැඩ කරන මේ ආශ්‍රය කරමින් ඒවා සිතෙන් පිළිගන්න වේගය හැටියට තමයි කිව්වා අර චංගවාරය කියන එකේ අර අර කහට වැඩියෙන් මෙවුවා වෙන්නේ මේකට පාර මේ මේ ඒවා පිළිගන්න ආකාරවල තියෙන වේගය. ලෝභයෙන් කාමයෙන් පිළිගන්නවා රාගෙන් ද්වේෂයෙන් පිළිගන්නවා. ඒතකොට ඔය වේගය නිසා එක එක ආකාරවල අර ලී කොටේ පාර හිටින්න වගේ අපේ ජීවිතය ඇතුළේ අර විදිහේ සටහන් নানা ආකාරවලින් දිනන බලනකොට මුළු මේ වෙලෙන්ද වෙලඳාම පටන් ගත්ත දවසේ ඉඳලා කපාපු මාළු පාරවල් ඔක්කොම තියෙනවනේ මේ කොටේ. ඒ වගේ අපි සසරට වැටිච්ච දා ඉඳලා අද වෙනතුරු කොරාපු කරුම් වලයිට වාස්කම් දැන් අපේ ළඟ ඔක්කොම තියෙනවා. ඒකයි අර කොට්ටුවයි හොය කොට පිළ අන්න ඒ වගේ අපි ළඟ දැන් හොයන්න බෑ ඒ තරම් සංකීර්ණ කාම ශක්ති කාන්දම් අපි ළඟ මිශ්‍රණයි ඒ මිශ්‍රණේ ඒ ආකාරයෙන් සිදුවෙච්ච නිසයි මේ ඉබ්බට ගමන නවත්තන්න බැරුව යන්න වෙලා ඇයි තව තියෙනවනේ යන්න දුර මේ පොඩි ගණන් ගහලා තියෙනවා මොකද ඒක තමයි මම කිව්වේ අර ඉස්සෙල්ලා මෙහෙම කපන ගමන් ඒ පිට්ටුවට එනකොට අත උඩ තියාන අතුල්ලන්න. එතකොට එතකොට මාළු ගෑල්ල විතරයි කැපෙන්නේ කොටේ කැපෙන්නේ. ඒක තමයි මේ විදර්ශනාවේ උගන්වන්නේ. දිත්තේ දිත්ත මත්තම කොට තියලා ගහන්න එපා. ඈ උඩින් තියන් අතුල්ලපන් එච්චර. තේරුණාද? නෑ නෑ සටහනක්. බය වෙන්න ඕනේ නැහැ. බේරෙන්න මොකද තියෙනවා? කොටේට වදින පහරවල් වල ඒ ක්‍රමානුකූලව নানা ආකාර වේග වල ශක්ති තමයි අර අර මේ යම් කිසි දෙයක් ඉතුරු වෙලා තිනවා ඒක රැඳෙන හැටියට පෙන්වන පෙරහංකඩේ අර උරා ගන්න ක්‍රමය තමයි මෙතනින් පෙන්වන්නේ නෑ නෑ ඉස්සෙල්ලාම හම්බෙන්නේ ඉබ්බට ඉස්සෙල්ලා පෙරහංකඩ. පෙරහංකඩේ අස්කරන්නේ කියන. අස්කරන්නේ කියන ඒක අස්කරන්න ගියම් ඉබ්බෙක් මතී. අර අස්කරන්න හම්බෙන්නේ නෑ. ඉබ්බයි කිව්වම ඉබ්බ අස්කරන්නේ කිව්වම ඉබ්බ අස්කරන්න මේ මේ කරනකොට කොටේකුයි පිහියකුයි වේ. ඒ උනේ මේ පෙන්නන්නේ මෙතන මේ ආකාරයෙන් කෙරිච්ච නිසයි මේ ඉබ්බට මේ කියන්නේ මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය නැවතින්. ඒ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය එකින් එකට ආකාර নানা ආකාර වලට පෙරලෙන්නේ අර මේ උරාගත්ත මේ ශක්තිය උරාගත්ත දේ නැවත ලැබෙන නිසා. එතකොට ලැබෙන හැටි මෙහෙමයි. ඒක එක එක අවස්ථාවට ඒක ඒක රස දෙන්නේ අර විදිහටයි. රස කියන්නේ උරාගත්ත දේව. එතකොට ඕක පිළිවෙලින් අර මේකේ පෙන්වන්න හදන්නේ බුදුහාමුදුරුවෝ මේක මේ ක්‍රියාත්මක වෙන හැටි නැතුව එකින් එකට අස් කළා මේ මේක කතන්දරේ ගෙනියන්න බෑ අස් වෙන්නේ නෑ එකක් පෙන්නනවා මෙහෙම එකකුයි මේකේ තියෙන්නේ කියලා. ඒක ක්‍රියා කරන්න හැටි. එතකොට අර පෙරහංකඩේ වගේ අර විදි ඉතුරුක් උණ හැටි පෙන්නනවා මේ පිහිපාරයි මේකෙන්. තේරුණාද? ඊළඟට අප ඊළඟට කරන්න බෑ. හතක් ඉන්ද්‍රියන් වල සංඛාර දක්වා ශක්තිය ක්‍රියාත්මක වෙලා විඥාන වෙන්නේ හදවතේ කියන්නේ. හදවතේ තියෙන පරමාණු නැත්ත රූප වේදනා සංඥා සංකාර. ආ එතන සිද්ධ වෙනවා. මේ ආරම්භ කරන හිතක් පහළ වීමටනේ හැටිනේ මේ පැවැත්ම ගෙන යන හැටිනේ මේ කියන්නේ. මේ පැවැත්ම ගෙන යන්න උවමනා කරන චිත්ත නැමැති තේජස් ධාරාව මතුවෙන හැටි පෙන්වන්න බුදුහාමුදුරුවෝ කිව්වා මේ රූප වේදනා සංඥා මෙන්න පිළිවෙල මේකයි කියලා. එතකොට හදවතේ වුණත් ඒ පිළිවෙල සිද්ධ වෙනවා. දැන් ස්වාමීනි හදවතේ දැන් ඇහෙන් දකින රූපය හදවතෙන් හඳුනාගන්න ඇහෙන් දකින රූපය නෙමෙයි. ඇහි රූපණේ වුණාම ඒ රූපණේ තමයි නිකුත් කරන තේජස් කාන්දම් ශක්තිය තමයි අර හඳවතේ තියෙන රූප කලාපවල අඩංගු කාන්දම කම්පණය කරන. ඒ විඥාන අවස්ථාව. විඥාන ඒක විඥාන කියන්නේ ඒකට. ස්වාමීනි ඒ විඥානික පරමාණු. ඔව්. රුප්පණය උනේ කොයි අවස්ථාවේද? ඒ විඥාන වෙනවත් තම රුප්පණය. ඒ රුප්පණය වෙලා තමයි ඒවා ඇතුලේ නිකුත් ඒවා ඇතුලේ නිකුත් කරන තේජස තමයි හිත කියලා. රූප වේදනා මෙතන විඥාන වෙනකොට රූපණයක් වෙනවා තේජසත් නිකුත් කරනවා ඒකේ අංශකේකුත් තියෙනවා ඒකේ උපාදාන ශක්තියකුත් තියෙනවා නමුත් මේකෙන් විඥාන වෙන්න තවත් තැනක් නැහැ ඒක නිසා ඒක දෙමින් ඉවර වෙනවා කොතනවත් දිගටම ගෙනියන්න බෑනේ ඉවර වෙන තැනක් එපා නැත්නම් අපි දිනකට නැගිටින්න නම් වෙන්නේ නැහැ මෙතනින් කියෝ කියෝ ඉන්න වෙනවා යත්තායි මාච්චියෝයි ආ ආ මොකද්ද ක්‍රියා කර ක්‍රියා කරන හැටි. නෑ නෑ කම්පණය උලන්න බැරි ගතිය නෙමෙයි. ඒ එක එක අයිතිවාසිකම. ඉබ්බගෙන් පෙන්වන්නේ මේ පංචස්කන්ධය වැඩ කරන හැටි. බෙල්ල දැම්මා මේ අත ගත්තා මේ කකුල ගත්තා මේ අත ගත්තා මේ කකුල ගත්තා ඔන්න දැන් ඉස්සරහට පොඩ්ඩක් ගියා ඊළඟට ඉස්සර වෙන්නේ මිනිස්සු ඔළුවනේ ඈ ඔය විදිහට ඉතින් පෙන්වන යම් ඒක සංකේතයක් ලකුණක් හැමිසම පෙන්වන මේ චිත්ත වේගය ඉදිරියට ගෙන යන හැටි ගෙන යාමට උපකාර වෙන ධර්ම ස්වરૂප. එතකොට ඒ ධර්ම ස්වરૂප මේ විදිහට ක්‍රියා කරන යන ගමන් කොයිතරම් මේ පැවැත්මේ අවිශ්වාසදායක තත්ත්වයක් තියෙනවද කිව්වොත් පොඩි කම්පනයක් වෙච්ච හැටි ඔක්කොම නවතිනවා. ඒ තරම් අනිත්‍යයි කිව්වා. තේරෙනවද? රශ්මි ධාරාවක් නෙවෙයි. කුප්පලේ වෙච්චාම රත් වීමක් නිකුත්. ඈ? නෑ නෑ නෑ නෑ. ඒක මේ උෂ්ණය. උෂ්ණය ආලෝකය. ආලෝකය නෙවෙයි. නෑ නෑ. ඒ පුපුරන කොට ඒකේ ඇතුලේ ගැබ් වෙලා තියෙන්නේ දැන් පරමාණුක තියෙන්නේ තාප විද්‍යුත් කාන්දම් රසායන කියලා හතර ප්‍රධානයි. තවත් දෙකක් තියෙනවා ඒක නිකන් සුච්චම් දෙක. ඊ හතර තමයි මේ ක්‍රියා කරන හැටි පෙන්වන්නේ. ඒ පරමාණු රූපණය වෙච්ච හැටි තේජස් තේජස් ලොටේනෝ ඒක ඇතුලේ තියෙන එකනේ. ඊළඟට විද්‍යුත් කඩ කරනවා ඒකත් එක්කම කාන්දම් වැඩ කරනවා. ඒක රසායන බලයක් තියෙනවා. ඒක ඉතින් මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒකයි. එතකොට මේ මහත්යන්නේ මේ ආලෝක අපි බලන්නේ කොහොමද කියලා. පෙනීම ලැබෙන්නේ ඒ හැම වාරයකම ආලෝක තරංගයක් වැදෙනවා. අපේ මනෝ ධාතුව ඒ සටහන් ලැබ මෙතන වැඩ කරනවා. ඒකට කියපු නමක් දන්නවා. එතකොට මේවා වැඩ කරනකොට අර ඒ කලින් අපි පිළිගත්ත මෙව එක ක්‍රියාත්මක වෙලා අර මේක මිනිහෙක් ඒ කියන මිනිහෙක් කියන වචනේ කියන්නේ අපිට ඒ කොටස් ක්‍රියාත්මක කරවන. ඒකට අපි පරණ නොදැක් එකක් නා. නහතුරු එකක් නා. අපි මෙහෙම කරගෙන බලයිදී. මොකද ඒ බලයි. මොකෙද්ද යර කියලා කියන්නේ? මුකුත් කියන්නේ නැතෝ. ඒ මොකද දර්ශනේ ආලෝක විතරයි වැඩිලා තියෙන්නේ. ආලෝක හැඩයක් තියෙනවා. මොකෙද්ද? එතකොට කවුරුත් මොකද නොකියුවා. එයා ජීවිතේ අවසන් වෙනකම් මොකෙක්ද මොකෙක්ද කියන මිස මුකුත් කරන්නේ. ඒ මොකෙක්ද කියන ප්‍රශ්නේ එන්නේ හිතෙන් එයාට ස්පර්ශයක් ගන්නයි දන්නේ. පරමාණු වල දුර්වලකම්. ඔව් ඒ පරමාණු දුර්වල වෙච්චාම ඒවා එතන පවතිනද ඒ නියම ශක්තිය ඒවා අඩු වෙනව වෙනත් වෙනත් හේතු ආපුවාම ඉතින් ඒව දැන් ඔය කලර් බ්ලයින්ඩ් ඔය පාට පාට නොපෙනෙන ඇයි තියෙනවනේ අපේ තට්ටු හතක් තියෙනවා ලෝකෙ පාට හතක් තියෙනවා ඒ එක තට්ටුවක් ඒකට අයිති පරමාණු නරක් වුණොත් අපි කියමු රතු පෙන්වන්න පරමාණු ඒකේ නැහැ නැත්නම් මිනිහා බලන රතු එකක්ද මොකද්ද ඔය එකේ පාට කළු නේද කියයි එයාට කියන්නේ අඳුරක් කළු රතු පෙන්නේ අන්න ඔච්චර අයිතියක් නැති ජීවිතයක අපි පාවිච්චි කරන්නේ නිකන් උලා ගත්ත මේවා. මහා ලොකෝට ඉතින් අපි ඉන්න උජාරු වෙන්න. හොඳයි පින්නතින අද දේශනාව ඔච්චරයි. දැන් අපිට ඔව් මේ පිළිවිලින් යන මේ ක්‍රමයේ හැටියට මේ මේ විග්‍රහයෙන් අපිවයි මේ උඹහක් මොකක්වල පෙන්වන්නේ. ඒකට අපි දැනගන්න ඕන. ජීවිතේ පාවිච්චි කළ යුත්තේ කොහොමද කියලා මේ අයට නම් ওই වචනේ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. පාවිච්චි කරන්න නිසිමක හොයාගන්නයි මෙහාට දුවගෙන එන්නේ. ඒක නිසා ඔන්න පුළුවන් විදිහට මේවා තේරුම් අරගන්න. අරගෙන මේවා ජීවිතයට එක්කාසු කරගෙන මේ ආත්මය ප්‍රියම මේ මේවා වැඩට ගත්තොත් සෑහෙන ලාභයක් ලබන්න පුළුවන්. මේ ආත්ම. මොකද මේ ගත්ත ඒ අයිතිවාසිකම පාවිච්චි වෙන්න ඕනේ. පුළුවන් ඇති. ඔකට ඊළඟට මේකත් එක්ක අපිට ජීවිතය තල්ලු කරන් යන්න අයිතිවාසිකම් ලැබෙයි. ඒත් ඒකටයි අපි මේ තරම් මහන්සි වෙන්නේ. ඒතොර මේ විදිහ අපි එක්කාසු වෙමින් ජීවිතයේ තියෙන කුණු කම්බල් අස්කරගෙන පිරිසු ජීවිතයක් ගත කරමින් මෙලෝ පරලෝ සම්සිලා කෙලවර නිවන් දැකීමේ தත්ත්වය උදා කර ගැනීමට උත්සාහ දරන්නා වූ මේ ක්‍රියාමාර්ගවලින් මේ ජීවිතයට වෙන්නා වූ යහපත සල්කා සතුට වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අනිත් ස්ථානටත් අපාපැසුරු කරනා ස්ථානටත් අධිග්‍රහ සියලුම දිව්‍ය රාජ සම්මියා මේ පින් අනුමෝදන් වේින් සතුටටපත් වේවා. ඒ දිවිරාජ සමයාගේ ආශිර්වාදයේ මේ සැමටම ලැබීමෙන් ජීවිතේට ආම අවශ්‍ය වූ කොටසක් වශයෙන් සැලකෙන මේ ගුණ ධර්ම වලින් ජීවිතේ පුරවා ගැනීම සඳහා දීයක සහායක් කළ හැකි උපකාරයක් කරත්තා. ඒ දිවිරාජ සමූහයාටත් තම තමන් නමින් සීමිය පරිලෝකයේ මව්පියාදී ඥාති වර්ගයාටත් බොහෝ පින්නතුන්දත් ලෝසතුන්දත් තම තමන්වත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ මාමා නිවන් පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ගාථාවෙන් ආකාශට්ටාජෝ ඥාතීන් බින්දෙනි ධම්මේ සමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩම්දී ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සම්පatti